මට පුද්ගලික ප්‍රශ්නයක් මේ අහන්න අවශ්‍යයි මේ සද්දිය ගැන කතා කරනකොට මට මේ මේ අත්දැකීමක් ගැන හරිද වැරදිද කියලා බලා ගන්න අහන්නේ. දැන් මේ උදේ බුද්ධ පූජාව තියෙනකොට සාමාන්‍යයෙන් දැන් මොකක් අනුජ තමයි මේ බුද්ධ පූජාව හදන්නේ. දැන් මේ දස ලංකාවේ හන්න ඉතින් මම තමයි හදලා ඒක මේ පිළිගන්නන්නේ. ඒ කළ බුද්ධ පූජාව ඒ ගාත කියන වෙලාවේ මම හදලා පූජා කළ ගාත කියන වෙලාවේ අමුතු වෙනවා සතුටක් සමස ප්‍රීතියක් එනවා හිතට ඒකටයක් රඳා පවතිනවා ඊට පස්සේ දැන් බුද්ධ පූජා කියලෙවිලා පිරිත් කියනවනේ ඒ ඉවරණකම්ම ඒ සතුට තියෙනවා හිතේ සමස ඒක එන්නේ මට මම කරලා මම සකසලා පූජා කරාම තමයි මට එන්නේ කියලා මට දැන් තේරෙනවා සමහරවිට. ඔව් ඒක ඇත්තටම මම මම කියන සංඥාවත් එක්කම විතරක් නෙමෙයි ඒක එන්නේ. ඒක දැන් අපේ ජීවිතේමත් මම අත්දකලා තියෙනවා. අපි හිතමු අපිට අපි බුද්ධ පූජාවක් තියන්න කවුරු හරි අපට ආරාධනා කරනවා කියලා. ඒ ආරාධනාවට ගිහිල්ලා අපි ආසනයට ගිහිල්ලා නිකම්ම බුද්ධ පූජාවට ගාථා ටික විතරක් නම් කියන්නේ ඒ ગાතා ටික කියන්න ගියාට අපට කිසිදු හැඟීමක් එන්නේ හැබැයි අපි ඒ වෙලාවට ගිහිල්ලා අනුතරමින් අර පූජාව අතින් අරගෙන ආසනය මත තැන්පත් කිරීමේ ක්‍රියාවලියට හරි අපි දායක වුණොත් සම්බන්ධ වුණොත් නිකන් ඒ පින්කමත් එක්කලා අපි යෙදුනා වගේ හැඟීමක් ඇති වෙනවා. ඒකට හේතුව තමයි අපට සිතුවිල්ල සිතුවිල්ල විතරක් ප්‍රබල කරගන්නවට වඩා කය වචනයත් ඒකට යොමු කරගත්තාම අර සිතුවිල්ල ප්‍රබලත්වේ වඩා වැඩි. ඒ වගේම තමයි වැඩි වෙලාවක් අපි ඒ කුසල පක්ෂය තුල අපි ක්‍රියාත්මක වෙනවා. අර දැන් රේරුකාණේ මහානායක හඳුරෝ දක්වන ඕක අපි කිලෝ එකක බරක් උස්සනවට වඩා අපිට ලොකු කැපකිරීමක් කරන්න වෙනවා කිලෝ 5ක් උස්සනවා. ඒතකොට අපි භාණ්ඩයක් ඉස්සීම තමයි කරන්නේ. හැබැයි අපිට අපි නොදැනුවත්වම අර කිලෝ එකේ බර උස්සනවට වඩා ලොකු කායික ශක්තියක් අපිට වැය කරන්න වෙනවා යෙදෙන්න වෙනවා කැපකිරීමක් කරන්න වෙනවා කිලෝ 5ක් උස්සනකොට. ඒක අපි මනින්න පුළුවන් නම් අපිට ඒක මැනගන්න පුළුවන්. හැබැයි අපි ඒක හිතුවත් නැතත් ඒක ඉබේ සිද්ධ වෙනවා. අරක උස්සන්න නම් ඒ ඒ ඒ බර යොදන්න වෙනවා. අන්න ඒ වගේ අපිට මේ නෝන හදලා දෙන බුද්ධ පූජාව පූජා කරනකොට ગાතා කියනකොට අර කිලෝ එකක් උස්සන්න වගේ නොදැනුවත්වම මේ අඩු වෙහසක් තමයි වෙන්නේ. හැබැයි අපිට පූජා බුද්ධ පූජාව උයලා සපසලා බෙදලා ඔක්කොම කරලා මේ ටික කරන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. එතකොට අපි නොදැනුවත්වම අර කිලෝ 5ක් උස්සන්න වගේ ලොකු ධාරිතාවක් අපෙන් මේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. එතකොට ඒකේ බර වැඩි එතකොට. ඒක අපේ මනසට දැනෙනවා. ඉතින් අපිට මම කරපු නිසා කියලා යම්කිසි සෙය්‍යමානයක් ඇති වෙනවා නම් අස්මිමානයක් ඇති වෙනවා නම් එතන තියෙන්නේ වෙන පැත්තක්. එතකොට අර හිතේ සතුටටත් වඩා එතන නිකන් අර අභිමානයක් වගේ එකක් තමයි එතන ඇති ඉතින් ඔය කියන මේ අර කුසලයේ යෙදෙන බව සතුට සැහැල්ලු බව ප්‍රීතිය ඒ ටික එන්න ප්‍රධාන වශයෙන් හේතු වෙනවා වැඩි වෙලාවක් එහි යෙදීම වැඩි කැපකිරීමකින් එහි යෙදීම සිතුවිලි වචන ක්‍රියා කියන ద్వාරත්‍රයෙන්ම එහි යෙදීම මේ ආදී කරුණු ඒකට ප්‍රබල සාධක වෙනවා. ඊතර ඊතර චෛතසික ධර්මයකට අපිට නම් කරන්න පුළුවන් සංසාර තන චෛතසික සාධික ධර්ම ගොඩක් එතන යෙදෙනවද? ගොඩක් එක්කලා එතන යෙදෙන්නේ. ඒක එක ධර්මයක් නෙවෙයි. හොඳයි සාර තේරුණා. තේරුණා සාංශ තේරුණා සාර. හොඳයි තේරුණා සාර.